අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ පටන් ගත්ත මේ වෙලාවට සැලසුම් කරපු ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ වගේ විශේෂ හඳුන්වා දීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරමු ඊට පස්සේ ලැබෙන ඉඩ ලැබෙන විදිහට සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලට අවසර දෙමු අපි ඉල්ලා හිටමු දේ මාත්මයාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අද ධර්ම කමඨාන් සහ ධර්ම සාකච්ඡා වැඩසටහන සඳහා ලිඛිත ප්‍රශ්න අටක් ලැබිලා තියෙනවා. ඊට අමතරව තව පරක් වෙලා ලැබිච්ච ප්‍රශ්න කීපයකුත් තියෙනවා. මුලින්ම අපි ඒ ලිඛිත ප්‍රශ්න අට තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවන සඳහා උපදෙස් ලබා ගැනීමේ වස් ලියමි. මෙම මම පර්යංක භාවනාව සඳහා සක්මනකින් පසු අසුන් ගතිමි. කයට සිත ගැනීම පිණිස මා සිටින ත්‍රිකෝණාකාර හැඩති ඉරියව්ව ගැන සිතා අපහසුාවක් නැති ලෙස පට්ටල් වූ වෙමි. ඉන්පසු සියල්ලටම පෙර මට දැනුනේ උකුලේ ඇති අතෙහි තද රස්නයක් ඇති බවයි. මා එය මෙනෙහි කර මෙනෙහි කළෙමි. ඉන්පසු ආනාපානයට සිත යොමු විය. පිම්බුම් හැකුළුම් වාර 10ක් පමණ හොඳින් අඳුනා ගතිමි. ඉන්පසු මට එකපාරටම දැනුනේ මා නින්දකට වැටි යම් සිහිනයක් හෝ ගැළපුමක් නැති රූප පෙළක් දක්මින් සිටින බවයි. එවිට මා දැස් විවර කර නැවතත් මුල සිට ආනාපානය බැලීමට පටන් ගතිමි. එවිටද නැවත යම් පිම්බුම් හැකුළුම් වාර ගන්නකට පසු නැවත සිහිනයක් ඉරක් රූප දකිමින් සිටින බව දැනුනි. මෙය නැවත නැවත පර්යංක පැය තුලදී පස්වරක් පමණ සිදුවේ. භාවනාවට වරහන් ඇතුලේ ලියලා තිනු ආනාපානයේ බැලීම හරි හැටි සිදු නොවි මෙලෙස නිින්ද ගොස් සිහිනද පෙනීම දිගින් දිගටම සිදුවීම නිසා කලකිරීමක් ඇතිවේ. මේ නිින්ද යෑම දිගු වේවා නොව විනාඩි 1ත් 3ත් අතර ප්‍රමාණයේ ඒවාය. ඒවාද නිନ୍ଦ යෑමක්මදැයි මට සිතා ගැනීමට නොහැකිය. එක්වරක් එය දෙස බලා සිටින විට පෙර මොහොතේ හුස්ම දෙස බලා සිටි බවද ඉන් මොහොතකට පසු මා රූපයක් දෙස බලමින් සිටින බවද දුටු මේවා මා කල්පනාවක් ඔස්සේ ගිය නිසා දුටු සිහින රූපද නොවේ. කිසිදු සම්බන්ධයක් නැති ඒවාය. මේ සිදුවීම නැවත නැවත සිදුවීම නිසා කුඩා කනගාටුවක් හා භාවනා කිරීමට වාඩි වීමට අකමැත්තක්ද ඇතිවේ. පින්වත් ස්වාමින් වහන්ස කරුණාකර මෙයට පිළියමක් කියා දෙනු මැනවි. තෙරුවන් සරණයි. මම හිතන්නේ ඊ අපි කල්තබ්බව ප්‍රශ්නයක් ඊයේ ඉදිරිපත් වුණේ නැහැ. අද ලිඛිතව දීලා තියෙනවා. මගේ ඊයේ උපදේශය උනේ මහා ලොකු දේවල් හිතන්න යන්න එපා. ඉඳගෙන ඉන්නකොට සක්මන් කරනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනම් සක්මන් කරනකොට මම සක්මන් කරනවා ඉඳගෙන ඉන්නවා නෙවෙයි කියලා දන්නා ඔච්චරයි භාවනාව. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න එක පිළිබඳව වැටහෙන දේ ලියන්න. සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි දැන් සක්මන් කරනවා කියන එකට වැටෙන දේ ලියන්න. ඉතින් මේ වார்த்தාව කිසි බාධාවක් නැහැ. හොඳට ලියවිලා තියෙනවා. නමුත් මේ කෙලස් වැඩ කරන හැටි හොඳ ලස්සනට පෙන්ලා තියෙනවා. ඒ නිසා භාවනාවට කම්මැලිකමක් සහ ඉඳ ගන්න එපා වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි සංසාරේ ගතිය අපේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හතරවන් හන්දික මැජික් පෙන්වන්නේ මායාකාරීක වැඩේ. ඉතින් මේ මනුස්සයාට මොනවා හරි මැජික් කරන්න ඕනේ නම් එයා කරන්නේ මේ ගහ වටේ ඉඳගෙන බලන කට්ටියට මේ මැජික් එක පෙන්නන්නේ මනුෂ්‍ය වේදිකාවක් හදලා වේදිකාව සැරසෙන්නේ නැහැ මනුෂ්‍ය කරනවා බෙරේ හයියෙන් හොල්ලනවා ඉතින් ඔක්කොමලා හිතා ගන්න බැරි තරම් බෙරේ හල්ලින් වෙලනකොට මේ ඇති මොකක් කරේ ආරම්භ පෙන්නවා ඉතින් පෙන්නපු ගමන් ඇහැබඳ ඇහැබඳ අස්පන්දුමක් තියෙන්නේ ඉතින් අපිට පේන්නේ මේ අතින් මේ පණ තියෙන මාළුවෙක් කරන් පෙන්නනවා ඉගිලෙන පරවියක් කරන් පෙන්නනවා මොකද අපේ අවධානය අර පැත්තට ගිය ගමන් මේ ඇතේ කරන වැඩ අපි දන්නේ මෙතනත් කරලා තියෙන්නේ ආනාපානෙ පෙන්නනකොට බිම්බි මැකිලිමක් පෙන්නනවා එතන වෙන එකක් වෙනවා. එහාට මෙහාට කඩනකොට මෙන්න නිින්දක් ඇවිල්ලා. ඉතින් ඒ නිසා එක අරමුණක් තියාගන්න. ඒ කළා ඔය නිින්ද දැන් මේක නිින්දට සාපේක්ෂව ආනාපානෙ ලියලා තියෙන කවදෝ ආනාපානට සාපේක්ෂව නිින්ද කොහොමද කියලා ලියපු ගමන් ඔක බුදුම උනන්දු කරන කාරණාවක් වෙනවා. ඔක භාවනා ජීවුණාවක් වෙනවා. ඒ නිසා බලන්න මේ නිින්දට යන්න ඉස්සෙල්ලා ආනාපානෙ විපිරියාස වගේක් වෙනවා. විපරිණාම වගේක් වෙනවා. ආනාපානෙ පෙරලි වගේක් කරනවා. අන්න ඒ ටික බලන්නේ නැතුව දැන් නින්දට අවධානය වැඩිපුර යොමු කරලා තිනවා මේක තමයි මායාවේ ඇස්බැඳුම. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දැන් නින්ද යන බව දන්නවනම් එනතන් අරමුණෙන් හිත පන්නන බව දන්නවනම් ඇහක් පිට ඇහක් තියාගෙන අරමුණේම එනතන් ආනාපානෙම එනතන් බිම්බීම හැකිලිම නම් අරමුණ මූල කර ඒකම ඉන්න එතකොට මේ එක එක දේවල් වලින් අර තිබ්බ එකලස කඩන්න හදන දේ නිසා අපිට පශ්චාත්තාපයක් ඇති කරනවා අපි මන්දෝත්සාහය කරනවා නැත්නම් භාවනා හොඳට යනවා. ඒක නිසා මේ සබාවටමයි මම මේ මතක් කරන්නේ. එකගේ සද්දයක් ඇහුණත්, නිින්දක් ආවත්, වේදනාවක් ආවත්, හිතවිල්ලක් ආවත් බලන්ඩ ඒක තියෙද්දිත් නැත්නම් ඒක එන පෙරමග ලකුණු චේදිත් ආනාපානිය අත නෑර දිගට පාත්තන්න පුළුවන්. පැවැත්වුවා නම් එච්චර භාවනා කරන දෙයක් ඕකේ නෑ. ඔය හත් අවුරුද්දක් භාවනා කරන දෙයක් නෑ. ඒ ගත්ත අරමුණ දිගේම නැත්නම් මේ වගේ ඇස් බැඳුම් එනකොට සරණ තියෙන්නේ පිහිට තියෙන්නේ එහෙම නැත්නම් කියනවා අපිට ආධාරය තියෙන්නේ ආනපාන මේක නිින්දකින් කඩන්ඩ පිම්බි මෑකෙලිමෙන් කඩන්ඩ වෙන කල්පනාවකින් කඩන්න තමයි උලිහිලි පාන්නේ වට කරගෙන. Taman දැනගන්න ඕනේ මේක නැතර කරන්න බෑ. නමුත් ඒ වෙනුවට ආනාපානයේ ඇදහිල්ල ආනාපාන තියෙන ආදරය ආනපන තියෙන විශ්වසනීයත්වය කඩා ගන්න තු යන්න නිින්ද එනවමයි කියලා ඇසලා යන්න. එතකොට තේරෙවි මේ ආනාපාන යම් ප්‍රමාණයකට සියුම් වුණාට පස්සේ තමයි මේ නිින්ද ඇවිල්ලා අර අවධානය කඩන්නේ. ඒ නිසා ආනාපානේ සියුම් මට්ටම දැකලා ඒ වෙලාවේ බාහිරෙන් ගොරෝසු දේවල් එද්දි අර සියුම් ආනාපානෙම බේරන්න සියුම් ආනාපානෙම රඳාපවතින්න රක්ෂණය ලබන්න ආදරය කරන්න ඉගෙන ගන්න එක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ගත්ත අරමුණ හොල්ලන්න নানা ආකාර දේවල් කරනවා. ඒ කොයි දේ කෙරුවත් යෝගාවචරය යන්නේ මොන පැත්තෙන් ආවත් මොන බලිතොවිල් නැටුවත් ආනාපානයත් එක්කම මම ඉන්නේ කියන කොයිලා අත්‍යවශ්‍යයි බලන්න ආනාපාන මොකද වෙන්නේ කියලා එතකොට තේරෙවි මේ ලස්සනට දැන් කරගන්න දෙයක් නැති නිසා කෙලස් ඇවිල්ලා මාර්ය ඇවිල්ලා එල්ලි පිට මොඩකම් කරනවා දවල් ඌරෝ විශේෂිත ඌරෝ දවල් හරනවා කියලා කතාවක් තියෙනවා. ඌරට කාලා වැඩි වෙච්චාම ඌ රැයට නෙවෙයි හරන්නේ දවල් හරනවා. ඉතින් මිනිස්සු ගහලා මරන්නේ වෙඩි දීලා නෙවෙයි. ඒකට කියන විශේෂිත ඌර දවල් හරනවා. ඒ වගේ තමයි අපි අරමුණක වැඩ කරනකොට මේ කෙලෙස් හැංගිලා නෙමෙයි පහර දෙන්න ප්‍රසිද්ධිය එළියට එනවා. අපිට කරන්තිම නටපන්, උද්දටම නටපන් මං මගේ සටන් උපක්‍රමය ගත්ත මූල කර්මස්ථානේ පාවා දෙන්නේ නැහැ. ඒකෙන් පිට පන්නන්න තමයි මේ බාහිර අරමුණු කරදර කරන්න කියලා. ඉතින් ඕකේ ඔයිට වැඩිය බොහොම වාසිදායක අවස්ථාවක් සක්මනේදී හම් වෙනවා. සක්මනේදී අරමුණ හරි ප්‍රසිද්ධයි. නිදිමතත් අඩුයි. හිතවිලි තමයි කරදර කරන්නේ. ශබ්ද කරදර කරනවා වේදනා මේ රූප කරදර කරනවා. මේ කරදර කරද්දී පියවර රැක ගන්න පුළුවන් නම් මේ කඹේ යන මිනිස්සයා කවුරු ඕල්ඩර් සම්දුන්නත් කවුරු බැන්නත් ඊගාව තියෙන පියවර හරියට කඹේ මැද තියාගෙන සමබර භාවයේ ගෙනිනවා වගේ මේ වගේ යෝගාවචරයකට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් සක්මනේ. ඒ නිසා මේ දීප උපදේශයේ පරියන්කයට දාන්න සක්මන්ටත් දාන්න ඒකල බලන්න දැන් මායя කලබල වෙලා ඉන්නේ. කෙලස් කලබල වෙලා ඉන්නේ කියන්නේ අපේ පහර වැදිලා ඒගොල්ලන්ට. අපි මේ කරගෙන යන මානසිකාරය වැදිලා ඒ නිසා මේ මන්දෝත්සහය වෙන්නේ නැතුව එහෙම නැත්නම් කම්මැලි වෙන්නේ නැතුව අපි බුදුහාමුදුරන්ගේ පක්ෂේ ජය ගන්න නම් මූල කර්මස්ථානට අනදර කරන්නේ නැතුව දිගට යන්න නැත්නම් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානට සාපේක්ෂව නිින්ද දිහා බලන්න. නිින්දට සාපේක්ෂව මූල කර්මස්ථානේ බලනට වැඩිය මූල කර්මස්ථානට සාපේක්ෂව නිින්ද එනවා කියලා ලෑස්තිලා යන්න. ඕක කවදාවත් එකවර වෙන්නේ නැහැ. ඕක වෙන්නේ ටික ටික ටික ටික. හරියට ඊට නගින්න ඉස්සෙල්ලා අරුණ එන්නා වගේ. ඒ නිසා හොඳට ඒක හැල්මේ බස්සන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මාගේ කර්මස්ථානය පිම්බීම හැකිලීමයි පර්යංකයේ ඉඳගෙන ඉඳගෙන ඉරියව්ව පර්යංකයේ ඉඳගෙන ඉඳගෙන ඉරියව්ව දෙස බැලූ විට ඉරියව්ව පැහැදිලිව නොපෙනෙන අතර ඉඳගෙන ඉන්නා කය දැනේ එසේ සිටින විට පිම්බීම හැකිලීම නොපෙනෙන අතර එය යාන්තමට වරහන් ඇතුළත් තියෙන නාඩි වැටෙන්නාසේ දැනේ ය සතියෙන් බලා සිටින විට කිහිප වරක් සිදු වී නැති වී යයි. නැති වී යන අතර කය සැහැල්ලු තත්වයට පත්වේ. මෙසේ සිටිනා විට කයෙහි ඇතුළත පිටත ගතියක් නොදැනේ. අත්වල සහ ශරීරයේ මස් පිඬු නොදැනේ. ඒවා ඇතුළත හිස් ගතියක් දැනේ. පපුව තෙත ගතියකට බර ගතියකට දැනෙන අතර පසු ප්‍රදේශය තද ගතියකට ස්පර්ශ වී ඇති බව දැනේ. මීට කලින් පර්යංකවලදී හිතෙහි නලියන දඟලන ගතියක් පෙනුනත් දැන් දැන් එය දෙස බලා සිටීමට කම්මැලි නිදිමත වැනි ගතියක් දැනේ. ආයි කියවන්නේ ඒ වාක්‍ය. මීට කලින් පර්යංකවලදී සිතෙහි නලියන දඟලන ගතිය පෙනුනත් දැන් දැන් එය දෙස බලා සිටීමට කම්මැලි නිදිමත වැනි ගතියක් දැනේ. සිත නිතරම වාගේ පිටතට ගියත් සමහර වෙලාවලදී එම සිතුවිලි අතර අතරතුරදීම නිින්ද ගියද ගියාද ඇහැරලා සිටියාද යන්න සැකමතුවේ. පර්යංකයේදී වරින් වර ක්ෂණිකව නිින්දට යයි. එසේ නිින්දට ගොස් එන විට නැවත කයට එන බවක් දැනේ. කිසිම දෙයක් බැලීමට හෝ කිරීමටවත් සිතක් පහළ නොවේ. සිත පිටත ගියද බොහෝ අවස්ථාවලදී එම සිතුවිලි වෙනදා මෙන් ගොරෝසු ගතියක් නොදැනේ. සිතුවිලි නිසා පසුතැවීම්, වේදනා, තරහා මුලදීමෙන් නොදැනේ. මුල් පර්යංකය පුරාවට මෙසේ වෙයි. ස්වාමින් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. සක්මන් භාවනාව සක්මනේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් ගමන් කර ටික වේලාවකින් මෙනෙහි නොකර සක්මන් කරනා විට කකුල් එහා මෙහා යන ආකාරය දැකීමට හැකි වෙයි. ඒවා මුලදී දඬු ආකාරයට දැනුණත් පසුව දිගටම සක්මනේ යෙදී සිටියේදී කකුල් පැහැදිලිව හඳුනා ගැනීමට වරහන් ඇතුලේ තියෙන කකුල් මාරු වන විට නොහැකි නොහැකි විය. එවිට සක්මන ඉබේම වේගවත් වෙයි. මෙසේ කෙටි වේලාවක් ඒ දෙස බලා සිටීම් සිටින විට තවත් මෙසේ කෙටි වේලාවක් ඒ දෙස බලා සිටින්න සිටිමි. තවද සක්මන් කරමින් ඉන්නා විට පර්යංකයේදී මෙන් සිතුවිලි පැමිණ ඇති බව දැනේ. ඒ දෙස අවධානයෙන් සිටින විට ඒවා නොදැනී යයි. එවිට බැලුවේ ඇතුළත නලියන ගතියක් එවිට ඔළුවේ ඇතුළත නලියන ගතියක් දැනේ. සිත නිතරම කියවන ගතිය දැනේ. ස්වාමින් වහන්ස මෙහිදී මෙම ක්‍රියාවලි දෙකම එකවර සිදු නොවන බව දුටුවෙමි. මෙම ක්‍රියාවලි දෙකෙන් අරමුණු කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේකට මෙන්න මේම උපමාවක් කියන්න හිතනවා මට සමහරලාට ඒකත් අඳුර ගන්න පුළුවන් වෙයි. මේකට ඉස්සලා ලියුම ලියපෙන්නාට ඊගා පාඩම කියලා දෙනවා වගේ මේ ලියුම ඉස්සලා කියූපේකනත් හොඳට බලන්න වගේ විස්තර සහිතව බැලුවොත් වෙන ක්‍රියාවලිය අහම්බයක් නෑ විපස්සනා. කිසිම දාසක විපස්සනා අහම්බයක් නෑ ටික ටික ටික තමයි වෙන්නේ. අර අපේ හිත මේකට ලෑස්ති නැති නිසා අපිට එකපාරට මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට අහම්බයක් වගේ පේන්නේ. මෙන්න මෙහෙම නිදර්ශනයක් දෙන්න පුළුවන්. අපි මුහුදට ඉස්සල්ලාම නැත්නම් මුහුද දකින්න ඉස්සල්ලාම ගියේ ගොඩේ හිතන්නකෝ. දැන් මම මේ වගේ ගොඩේ. මම කවදාවත් දැකලා නැහැ මුහුද. මුහුද බලන්න ගියේ අපි අවුරුදු 17 18 විතරලා ඉස්කෝලෙන් මේ ට්‍රිප් එකක් කන ගන්න කියලා. ඉතින් ඒක හරි මහ පුදුමාකාර දෙයක් මේ හෝගාන පොකුණ. ඉතින් ඒක දිහාම බලන ඉන්නවා මෙච්චර වතුර කඳක් දැකලා නැහැ. ඉතින් ওই හෝගාන පොකුණේ ලක්ෂණ වගේ ਸਰවචනාංශේ පෙන්නනවා. ඕකේ ගොඩක් ගණන් කරන්න පුළුවන් රැලි බිඳීමක් සහ විසිතුරු පේන්නේ තුනී වතුරේ. ඒ නිසා මොහොතට ගියාට පස්සේ අර මොහොත වතුර කඩාගෙන ඉල පෙරලිලා යනකොට ගණන් කරන්න පුළුවන් රැලි තියෙනවා. මොහොත මුදි වතුර තුනී වෙන්න තුනී වෙන්න රැල්ල උඩ යනවා පාත යනවා වැඩි. එතකොට හිත බැඳගන්නේ අපි අර තුනී වතුරේ තමයි. නමුත් මොහොත හුරු කෙනෙකුට පේනවා වින්තුනේ නැති වුණාට ගැඹුරට යනකොට රැලි නිකන් මේ වක්කාර ජනක රැල්ලක් එන්න පටන් ගන්නවා. අවුව වැටෙනකොට පස්සේ ඒක නිතරම සීලිලාරයක් නලිය නලිය නලිය නලිය තියෙනවා. ඒක බලන ඉන්නකොට එපා වෙනවා. රැල්ල ඇවිල්ලා බින්තිලා යනවා වගේ නෙවෙයි. ඉතින් මූද පුරුදු කෙනා නැත්නම් ආනාපානෙ පුරුදු කෙනා මේ ආස්වාස් ප්‍රසාර රැවිල්ලා බිඳල යනවා බල බල ඉනොත් ටිකක් ගැඹුරට යනකොට පේනවා නිතරම මේකේ කම්පන චංචල වගේක් තියෙනවා. ඒකේ මේ බින්දෙන රැලි නෑ ගණන් කරන්න බෑ. මේ ආස්වාද මේ ප්‍රසවාස කියලා බලන්න බෑ. සියල්ලම හැඳි ගෑවිලා තියෙනවා. ඒකට අවුව වැටුනොත් ඉෂකක්ක වෙනවා. ඔකට කියනවා මුහුදු වක්කාරය කියලා නැත්නම් මුහුදු උණ කියලා. මුහුද යන මිනිසුන්ට ගොඩබිම නොදැකපු ගමන් වක්කාර වෙන්න පටන් ගන්නවා. මොකද පේන්නේ කොහොම සිලිලාරයක්. බින්දෙන රැලි නෑ. යෝගාවචරයට තොක වෙනවා. මොහොතේ ඉඳලා ඔරුවක නොපෙනෙන තැනට යන්න ඕනේ. නැත්නම් පහක් එහාට යන්න ඕනේ. ගියාට පස්සේ ගොඩබිම් පේන්නේ නෑ. ඒකට බයක් සහ බැලූප් තන පේන තියෙන්නේ බින්දෙන්නේ නැති රැලි වගේ. ඒක නිකන් මිරිඟුවක් වගේ. ඒක හැබැයි ගැඹුරු මොහොත. එනිසා තුනී මොහොතේ ඉඳලා ගැඹුරට යනකොට විඳින ගතියක් නැහැ. මේ ආස්වාසිය ආවා ඉවරයි. මේ ප්‍රස්වාසිය ආවා ඉවරයි. ඒව මොකුත් නැහැ. ඔය නලිය නලිය තියෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ ඔය එන තෝන්තු ගතිය, වක්කාර ගතිය, අසාත්මතා ලක්ෂණ භාවනා හොඳ දියුණුවක ලකුණක්. හැබැයි යෝගාවචරය දන්නේ. යෝගාවචරයට පේන දින කම්මැලි, නීරසයි, මේ රැලි පේන්නෙත් නෑ ආශස් ප්‍රසවාස කියලා මෙනේ කරන්නත් බෑ. හැබැයි අර මුල ඉඳලා මෙතෙන්ට ආපු සතිය අකණ්ඩ ධාරාව තියෙනවනම් ඒ යෝගාවතරදී සත්‍ය පිළිබඳ විශ්වාසය තියෙනවා නම් දැනගන්න පුළුවන් මම අතරමඟදී සත්‍ය කැඩුනේ නැහැ. මේ තුනී වතුරේ තමයි ගණන් කරන්න පුළුවන් ආනාපානෙ තියෙන්නේ. ගණන් කරන්න පුළුවන් රැලි තියෙන්නේ. බින්දෙන රැලි. මැදට ගියාට පස්සේ රැලි තියෙනවා අනන්ත අප්‍රමාණ ගතියක්. ඒකට සාමාන්‍ය සිංහල වචනේ කියන්නේ සිලිලාරේ කියලා. ඕෂනික් ෆීලිං කියලා කියනවා. අර ඇතුළට ගිහිලා. ඒකේ පුරුදු වුණොත් පේනවා. තව එහාට ගියොත් සිටිජයේ මොනම කම්පනයක් අත්තා. ඒක හරියට කෙලින් රේඛාවක් බලන්න දෙයක් නැහැ. උදේ බැලුවත් එකයි හැන්දෑ බැලුවත් එකයි සිප්පි කටුත් නැහැ, රැළ බින්දෙන්නෙත් නැහැ, ගණන් කරන්නත් බෑ මොකුත් බෑ. මේ එතන තමයි කැඹුරුම තැන. ඉතින් කවුරු හරි දැනගන්න ඕනේ බින්දෙන රැළ කියන්නේ තුනි, ආනපනේ පේනකම් වැඩි තුනි. ගැඹුරට යනකොට ධර්ම ගැඹීරත්වය ඔය කම්පන චංචල පේන. සක්මණේ තොළු ඇතුලේ නලියනවා පේනවා. එතනට දරන්න බෑ අපට. එතන රස තෘෂ්ණාව දෙන්නේ එතන නීරසකමක් ඇති කරනවා. විරාගයක් ඇති කරනවා. ඒකාකාරීකමක් ඇති කරනවා. චකිතයක් ඇති කරනවා. බයක් ඇති කරනවා. සැක ඇති කරනවා. ඉතින් ශ්‍රද්ධාව නැති කෙනා උදෙන් යනකොට භාවනාව ඉස්සරහට යනකොට මෙයා සටන පාවා දීලා අනේ මට කම්මැලි මා නීරසයි බැලුව බැලුව තැන එකමයි ආස්වාද ප්‍රසවාසයේ පේන්නේත් නැහැ මෙනේ කරන්නත් බෑ කියලා හැබැයි ඒ චෝදනාවල අහගෙන ඉන්න එක්කනට පේනවා වැඩේ යනවායි කියලා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරන්නේ යාට තේරිච්ච දේ අර ආධුනිකයට කියලා දෙනවා බය වෙන්න එපා ප්‍රතිපදා විදිහට යන්නේ. සතියේ වැඩෙන්නේ කෙලෙස් අඩු වෙනවා. පුළුවන් නම් මේ නීරසකම දරාගෙන ඉන්න රසය කියන්නේ සංසාරේ නීරසකම කියලා කියන්නේ ප්‍රතිපදා. ඒකාකාරීකම කියන්නේ ප්‍රතිපදා. කොච්චර දුර ඉන්න පුළුවන්ද කියලා. එන් දවසකට පොඩ්ඩයි අල්ලන්න පුළුවන්. ආයෙත් පරියන්කයට ගියාම තව පොඩ්ඩක් අල්ලතැයි. ඊගාදාස පරියන්ක ගියත් පොඩ්ඩක් අල්ලතැයි. ඔහොම ඔහොම ඔහොම කැඹුරු මොහොතට අරගෙන යෑමක් මේකේ තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔය සීලාරය හරියට ගියාම එහෙම නැත්නම් ඒ කම්පන චංචලයට ගියාම මේ වක්කාරගත නිසා අපි කොසලු ගසා දාලා නැගිටලා යනවා. ඒ නැත්නම් මට ආනපානිය හරියන්නේ නැහැ කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් ඉස්සලා එක්කනට වුණා වගේ නින්දට වැටෙනවා. මේ හිත මේ ගොඩ දාපු මාළුවෙක් වගේ එයා දැන් අහුවෙනකොට එයා දන්න දහංගට සීරම දාන. මේවට ලෑස්තිලා යනවා. මේ මොනවා කෙරුවක්වත් අපේ පුඩියට හිත අහුවෙලා තියෙන දැන්. එහෙම නැත්නම් මේ කෙලස් දැන් මෙතෙක් කරපුවට වැඩිය සියුම් කෙලස් ප්‍රමාණයක් අහුවෙලා තියෙන අතට ටිකට අරගෙන යන එකයි තියෙන්නේ. පෙරති පෙරති වගේ තමයි යන්නේ. වැරදි වැරදි වගේ තමයි යන්නේ. නමුත් මේ වෙලාවේදී දිගට යන්න පුළුවන් නම් නිතිපතා භාවනාවක් ඒකයි අපි මේ නේවාසික භාවනා වැඩමුළුවට කැමති. එතකොට යා එක්ක ගෙදර යන්න ඕනේ දමල ගහලා. එහෙම නැත්නම් පුළුවන් නම් කාම බැන්නම් කාපන් කියලා පරියන්ක වෙලාවට පරියන්ක කරන්න ඕනේ. එතකොට ටික ටික ටික ටික අර නොදන්න ශේෂ්ත්‍රයට යනවා. මෙතන තියෙන බය මෙතන තියෙන මේ ඒකාකාරීකම මෙතන තියෙන මේ සැකේ මේ අලුත් ශේෂ්ත්‍රයට යන්න බය යන්ට අකමැති සම්ප්‍රදානුකූල ගතිය. අත්තනෝ මේකට කියනවා මේ ඒ සම්ප්‍රදායන කුල ගතිය ගතානුගතිකයි. දන්නේ නැති ශේෂ්ත්‍රයට යනකොට වෙවුලනවා. සහලවනවා. කවදාකවත් බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට පුතා කියලා දුව කියලා කතා කරන්නේ නැහැ. බුදුරන්සේ දුව පුතා කියලා කතා කරන්නේ මට සහලවන්නේ නැතුව ඉදිරියට යන්න ඕනේ. ඒ තරම් බුද්ධ ශ්‍රද්ධාව තියෙනවා. ඒ තරම් සීලේ විශ්වාස කරනවා. ඒ තරම් සතිය අර්ථන ඉඳලා මෙතන සතිය කැඩලා නැහැ කියලා බලන්න ගියාම අපේ ජීවිතේ නොදැක්ක පැති රාශියක් නැත්නම් හැකියාවල් රාශියක් දැරීමේ ශක්ති රාශියක් ප්‍රතිශක්ති රාශියක් එන්න පටන් ගන්නවා එදාට තමයි අපි මනුස්සකම මොකද්ද කියලා දන්නේ දැන් තියෙන්නේ පුදුමාකාර බයක් පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් සහලනෝ වේවුලනෝ අසාත්මක ලක්ෂණ පහළ වෙනවා ටික ටික පුරුදු කරන්න ඒක හරියට මේ කිරි බෙබි වැඩෙන බබෙකුට ඉස්ලාම් බත් කවනකොට කිරියොත් දැක්කේම කාප් ගමන් බඩේ ලියනවා ඒකෙදි වළක්වන්න දෙයක් නැහැ. අර කිරි ආහාරක ඉඳලා ඝන ආහාර වලට දාපු ගමන් බඩේලියන. ඉතින් බඩේලියනවා කියලා කිරි දිදි හිටියට හරියන්නේ නැහැ. කවදා හරි ආහාරය මේ ආහාර මාර්ගයේ තියෙන අර කිරි දිරවීමට අමතරව තියෙන අනිකුත් එන්සයිම වර්ග වලට ආහාර වැටෙනකොට ඒ මේ ආහාර ජීර්ණ පද්ධතියේ පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමය දන්නේ දැනගන්න බෑ බබාට. අම්මා දැනගන්නවා. දැන් අම්මලා බබාලා වෙලා තියෙන්නේ. අම්මලා දන්නේ මෙලෝදයක්. ඉතින් ඒක නිසා දොස්තර කියන්නේ අහනවා දොස්තර දෙන්නේ මේ බබා මරන්න තියෙන බේත් ටික විතරයි. බබා හැදෙන බේත් දෙන. දැන් දොස්තරලා දුන්නොත් එහෙම බේතක් ගොඩ ගන්නෑ. <laughs> ඒ මොකද ඒ කට්ටිය දන්නෙත් නෑ මේ කාරණා මොකද. බැල්ලියෝ එහෙම ඌව දොස්තරලා බලනකට යන්නෙම නෑනේ. කවදාවත් යන්නේ නෑ. මීයෝ යන්නෙත් නෑ. උන්ට බටව හරියන. ඒක නිසා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ අපේ අම්මවත් දන්නේ නැති එකක්. මම තියාම අපේ අම්මවත් දන්නේ නැති එකක්. අපේ අම්මලා බයයි දන්නේ නැති ශේෂ්ත්‍රයට යනකොට. අපච්චිලා නම් එච්චර නැහැ. අම්මලාගේ තියෙනවා බයක්. ඉතින් ඒ නිසා අපි අමුතු ශේෂ්ත්‍රයට යනකොට අම්මා කියන්නේ මේ තල්ල කඩා ගන්න එපා. දන්න තැනට වෙලා හිටපන් කියලා. බුදුරජාණන් කියනවා කඩා ගන්න තල්ල. දන්නේ නැති ශේෂ්ත්‍රයට ඵලයක්. ඉතින් කවුද බුද්ධ පුත්‍රය වෙන්න කැමති? කවුද බුද්ධ දුහිතෘ වෙන්න කැමති? අර පොඩ්ඩ එහෙම වෙනකොට හීන දාඩි දානවා වමනේ යනවා අසාත්ව ලක්ෂණ පහළ වෙනවා ඉතින් පිරිටන් ගහන්න බෑ ඩොල් නෙවෙයි ඇලර්ජික් වෙලා මේ ඔක්කොටම ඇලර්ජික් තියෙන. මේ කියන්නේ භාවනාව වැඩෙනවා ඒකට ප්‍රතික්‍රියා කරනවා. වැඩෙන භාවනාවට පොළු දාන්න. මේ කරුණා කළ භාවනා කළ පොළු දාන්න නැතුව ඉන්නවනම් බර ගාණක් මේකට නිවන් දැකලා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් සමාව අවසර ලැබේවා විනාඩි 45ක් පමණ සක්මන් භාවනාව කළෙමි. සක්මන් කිරීමේදී සක්මන් කිරීමේදී විනාඩි 15කට පසු සක්මන කරගෙන යන විට වම් කකුල බිම වදින බව වැටහුණාය. වම් කකුල බිමට තදට වදින බව දැනුණාය. දකුණු කකුල පොළව පොළව වදින බව දැනුණාය. සිත සිත සිත නිසා පවතින ඇට සැකිල්ලක් මෙන් ගමන් කරන බව පෙනුනාය. ඊට පසු පර්යංකේ වාඩි වී භාවනාව විනාඩි 30ක් භාවනාව විනාඩි 30ක් අවස ආනාපාන සතිය භාවනා කළෙමි. හුස්ම රැල්ල නොදැනී ගියේය. විනාඩි 5කට පසු වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටියාය. ඉරියව්ව නොදැනී ගියාය. ඊට පසු පර්යංකේ වාඩි වී භාවනාව විනාඩි 30ක් පමණ ආනාපාන සතිය භාවනා කළෙමි. හුස්ම රැල්ල විනාඩි 5කට පසු හුස්ම රැල්ල නොදැනී ගියේය. වාඩි වී සිටින ඉරියව්ව දෙස බලා සිටියාය. ඉරියව්ව නොදැනී ගියාය. නාසය ඉදිරිය බලා සිටින විට ඊතා සියුම් අංශු රාශියක් පිරී පවතින බව පෙනුනාය. සියුම් ආකාරයෙන් ඇති වී නැති වී යනවා පෙනුනාය. මේ භාවනාව සඳහා මෙත් සිතින් කාරුණිකව උපදේශ පතමි. සර කරපු හරිය පෙනුණා කිව්වට පෙනුනේ මොකද්ද කියන එක මේ තද ගති, සීතල ගති, කම්පන ගති ටික ඇවිල්ලා නැහැ. ඒක නොදන්න කෙනෙක් නම් නෙවෙයි ලියලා තියෙන්නේ. නමුත් මේ දැනුණා කියලා කිව්වට දැනිච්ච දේ, වැටහිච්ච දේ අත්දකපු දේ ලියන්න තියෙන පොඩි පැකිලිල්ලක්. ඒක පුද්ගල දෝෂයක් නෙමෙයි මේක තමයි ස්වභාවය. ඒ නිසා කවදා හරි ඒක හෙලි කරපු දවසේ නැත්නම් ඒක බලපු දවසේ කමටහන එතනම සුද්ධ වෙනවා. මට ඕසොන බව දැනුණා ආයේ අතකොට දැනුණා ආයේ කියලා කිව්වට දැනුනේ මොකද්ද කියන එක අහන ඉන්න කෙනාට වර්තා වුණේ නැත්නම් මම මේක දැක්කා කියලා සාක්ෂි දුන්නට ඒ සාක්ෂිය උසාවිය පිළිගන්න මට්ටමට උසාවියට සාක්ෂ මේ ප්‍රත්‍යක්ෂණය වෙන විදිහට ලියන්න දන්නේ නැහැ. ඒ නිසා මේ කෙනාට කැමැතිද කියන්න මේ ඒ දැනිච්ච දේවල් මොන මොනවද කියන එක වාර්තා කර ගන්න පුළුවන්ද කියලා කිව්වොත් නම් මම හිතනවා කමඨාන් සුද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිද්දාසේ ලියනකොට ඒ දැනුණා කියන මේ දේවල් මොනවද කියන එක තද ගතියක්ද උණුසුම් ගතියක්ද පහසුවක්ද මනාපයක්ද අමනාපයක්ද මොකද්ද කියන කාරණා ටික නැහැ. ඒකදී ගුරුන් පඬිස්සංශ කියනවා ගණන් පත්‍රයකට උත්තර ලියනකොට ගණන් ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න අංකය ලියන්නේ කියලා. ඊට පස්සේ කෙලින්ම ගාන ලියන්නේ කියලා. එතකොට දන්නව බලන එක මේ ගානයි හදාගන්න. ඊට පස්සේ ඒකට සමීකරණ ටික දාලා සුළු කරන්න ඉවර වෙච්ච එකට ඉරි දෙකක් ගන්න කියලා. ඉතින් මේ ගාන ලියලා නැත්නම් අංක ලියලා නැත්නම් ගණන් පත්‍රයේ බලන එක දැනගන්න ඕනේ මේ අහවල් ගාන තමයි කියලා. එතකොට ලකුණු කපනවා. ඊට පස්සේ හරි ප්‍රමේය යොදලා හරි සමීකරණ සුළු කරත් උත්තරේට ඉරි දෙක ගැහුවේ නැත්නම් ලකුණු කපනවා. මේ වැඩ කර කර ඉන්න ගාණක් වගේ නෙවෙන්නේ. ඉතින් ඒ ගණන් පත්‍රයේ තියෙන අන්නේ මූලික ස්වභාවය තමයි අත්දකපු දේ මේකයි. අත්දැකයි කියවට වැඩක් නැහැ. අත්දකපු දේ මොනවද කියන්නේ? ඉතින් මේකෙදි ඒ සාංශ කියනවා උත්තරේට ඉරි දෙක ගහලා නැහැ. ඒ නිසා මේ ගානේ 10ක් 15ක් අපරාධ කැපෙනවා. ඒ නිසා මේ ටික දාන්න පුරුදු වෙන්න. මම ඉල්ලා හිටිනවා අද ඉදිරියපත් වෙන්න කැමති නැත්තම් හෙට ඒ වැටහිච්ච දේ බලන්න බලනකොට ඉබේම ඒ දේ බලනකොටම කමඨාන සුද්ධ වෙනවා අතිගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්ස මා මීට පෙරද දස දින වැඩසටහනකට සහභාගී වී ඇති අතර ඉන්පසු දිනපතා ආනාපාන සති භාවනාව පැයක් පමණ වඩන්නට පුරුදු වී සිටිමි. එමෙන්ම සක්මන් භාවනාවද විටින් විට වඩමි. මා ආනාපාන සතිය වඩන විට මුලින්ම කිසිදු අරමුණකින් තොරව හොඳින් පර්යංකේ පර්යංකේ සිට කිසිත් නොසිතන මොහතක සිටින විට මූල කර්මස්ථානයේ වන හුස්ම ඉහළ පහළ යාම අරමුණු වන්නට විය. ඉන්පසු ලැබී ඇති උපදෙස් පරිදි එම වැටහෙන හුස්ම ආස්වාසයෙන් ප්‍රස්වාසයත් ප්‍රාස්වාසයෙන් ආස්වාසයත් වෙන්කොට හඳුනා ගැනීමට උනන්දුවෙන් බලා සිටියෙමි. එවිට වැටහි ගියේ ආස්වාසයේ අවසානය ප්‍රස්වාසයේ ආරම්භය බවත් ප්‍රස්වාසයේ අවසානය ආස්වාසයේ ආරම්භය බවත් වේ. එමෙන්ම මෙම දැනීම දැනෙන ආකාරය නිරීක්ෂණය කරන විට ඒවා දිගු කෙටි වශයෙන්ද දැනෙන ස්ථාන දුර ළඟ වශයෙන්ද දැනේ. මුලින් මුලින් මේ ආකාරයට බොහෝ වේලා මෙනෙහි කළ හැකි වූ අතර පසු කාලයේදී හුස්ම ගැන අවධානය යොමු කර සුළු මොහොතකින් මූල කර්මස්ථානය ගෙවි යන අතර මගේ මෙනෙහි කිරීම අරදා වෙනත් කෙනෙකු විසින් මත්පැන් බී කටමැත දොඩවනවා මෙන් දැනේ දැනෙන්නට විය එවිට මා කලේ එය මගේ සිතේම හටගත් දෙයක් යයි තේරුම්ගෙන නැවත මූල කර්මස්ථානයට හිත යදවීමයි. ඉන්පසු ආස්වාස හා ප්‍රස්වාස දෙක ගැන හොඳින් බලා සිටියේදී සමහර විට දෙකක් නොව එකම රේඛාවක් මෙන් දැනුණු අවස්ථාද ඇත. කෙසේ හෝ දැනට පවතින తත්වේ නම් ඊතා සුළු මොහොතකින් මූල කර්මස්ථානයේ ගෙවි ගොස් ශරීරයට වේදනාවක්ද නොමැතිව පැයකට අධික කාලයක් පවා කිසිදු සිතුවිල්ලක් පහළ වූවාද යන්න නොදැනී ගොස් යලිත් එක්වරම මූල කර්මස්ථානය වූ ආනාපානය එකවරම දැනේ. ගරු ස්වාමින් වහන්සේ මාගේ ඉදිරි ගමන භාවනා ජීවිතය සඳහා මාහට අවවාද කරන සේක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකේදී අර දෙවෙනි ත්‍රිලිපේකනා ලියලා තියෙනවා වගේ එහෙම ඉඳපු ගමන් අර සාන්ත භාවයට ගිහිල්ලා එකපස් ඉඳපු ගමන් ආනාපානෙ මතුවෙච්චාම නැවතත් දැන් ඉඳගත්ත කෙනෙක් වගේ මේ ආනාපානෙ ආරමුණු කරලා ගියොත් ආයෙසරයක් ඕක තැම්පත් වෙනවා. තැම්පත් වෙලා ආය ආනාපානෙ එනවා. ආයෙත් ටිකක් වෙලා ඒක දිහා බලනකොට ඒකත් තැම්පත් වෙලා ආයෙ නෝන්න වගේ වාර 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් 12ක් 14ක් එකම පරියන්කේ යන්න අරින්න එතකොට පේන්න පටන් ගන්නවා මම මේක බලනවා විතරයි ගොරෝසු වුණොත් ආනපනේ සිුම් වෙනවා. නොදැනී යනවා. ඊට පස්සේ නොදැනී ගිහලා ආයෙ සිුම් ගොරෝසු වෙනවා. ආයෙ සිුම් වෙනවා. ඉතින් මේ දෙක අතර තියෙනවා අර මොහොත රැල්ලක් මෙහෙම පාත් වෙලා ආයුඩට එන්න වගේ ස්වභාවික න්‍යාය ධර්මයක්. මේක දිහා බලාගෙන ඉන්න ඕනේ ගඟක් අයිනේ බීලි තැනක වාඩි වෙලා ගඟ දිහා ගලන දිහා බලා ඉන්නවා වගේ. අතපත දාන්න ගියොත් තමයි ගඟ කැළඹෙන්නේ අත තෙමෙන්නේ. නොතෙමි පැත්ත කරලා බලා ඉන්න පුළුවන් නම් එක් පළවෙනි චක්‍රය හරිම අමාරු. පළවෙනි චක්‍රය හරිම අභියෝගශීලී. ඒක මේ අපේ තියෙන නිත්‍ය සංඥාව සහලවන සුළුයි. ඒක ගියාට පස්සේ උපදේශය ලැබිලා නම් කමඨාන සුද්ධ වෙලා නම් එයා කරන්නේ ආයෙසරක් ආනපනේ ආපුවාම හිත නරක කරගන්නේ නැහැ. මේ තැම්පත් වෙච්ච කැඩනොයි කියලා මේ මතුවෙච්ච ආනාපානේ අරමුණු කරලා බලනකොට ඒක එහෙම ටික වෙලාවකේ අර නිින්දකින් අවදි වෙච්ච බබාට පොඩ්ඩක් නැලවිලි කවි කිව්වොත් එහෙම මේ නිදි පොළේම නිින්ද යනවා වගේ මේ වාසියක් ගන්න පුළුවන්. හැබැයි අර පළවෙනි නිින්ද තරම් වැඩි වෙලා නිින්ද යන්නේ. ආයෙත් නැගිටිනවා. ආයෙ පොඩ්ඩක් තට්ටු කරුවොත් ආයෙ නිින්ද යනවා. අන්න එහෙම මේ මේ මේකේ ඇදි ඇදි ඇදි ඇදි යන ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඒ වෙනකොට පරියන්කේ පැය පැයට පොඩ්ඩක් වැඩි වෙන ගාණක් යන්න ඕනේ. එතකොට අවසාන මොහොතේ තේරෙනවා මේ දැන් ඉවරයි කියලා. හිතනවා ආයෙ ටික වෙලා හිටියොත් ආයෙ පටන් ගන්නවා. ආයෙ ඉවර වෙනවා. ආයෙ පටන් ගන්නවා. ආහනේ විදිහට මේ ගෙවි ගෙවි ගෙවි ගෙවි යන ක්‍රියාවලියක් පේන්න පටන් ගන්නවා. ඒක සම්පූර්ණ ස්වයන් සිද්ධයි. Tamange ඕන කරලා තියෙන්නේ බලාන ඉන්න එක විතරයි. එතකොට තේරෙනවා මම ය නැති වුණාට වැඩේ 100%ක්ම යනවා. මගේ කිසිම චේතනාපූර්වක සම්බන්ධයක් ඕනේ නැහැ. මගේ කිසිම අපේක්ෂාවක් ඕනේ නැහැ. මට හැබැයි නිරීක්ෂණේ තියාගෙන ඉන්න ඕනේ. ඒක නිසා බලනකොට පේනවා මේක දුවන්නේ චිත්ත නියාමයක. එහෙම නැත්නම් න්‍යාය ධර්මයක. මේක දිහා බලාන ඉන්න නම් කොච්චරක් දේවල් පාවා දීලා එකක් ඉදිරියට අරගෙන ඒකම නටන්න නැතිල බලන්න. ඉතින් ඒක බැලුවට පස්සේ තේරෙනවා එහෙම ඉන්න ගමන් අනිත්‍ය වගේ නැටිලා ටික වෙලාවක් යනකොට පේන්න පටන් ගන්නවා අර ඇති දක්ෂතාවයේ මත. ඒක අපි පැත්තක තියෝ මේ යෝගාවචරයට අවශ්‍ය කරලා තියෙන මෙහෙම ගොරෝසු වුණාට පස්සේ නැවත ආධුනික මනසක් ඇති කරගෙන අද භවනා කරන්න පටන් ගත්ත කෙනෙක් වගේ මේ මතුවෙච්ච හුස්ම දිගේ ඉදිරියට ගෙනියන එකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය නීරස වූ විට වෙන අන් කල හැක්කක් නැති නිසා කෙටි වේලාවක් සක්මනට හුරු වී සිටි මා මාස 6ක පමණ කාලයක් ඒ පිළිබඳව ඇල්මෙන් භාවනා අභ්‍යාසවලදී වරකට විනාඩි 15ක් පමණ සක්මනේ යෙදෙමි. වම දකුණ ලෙස පියවර තැබීමේදී ඒ එක් එක් පියවරකට සිත බැඳී තියෙන අයුරු මටම අදාහගත නොහැකිය. හරියට හොඳට පදම් කළ මැටි ගුලියක් පොළවට ගැසුවාසේ ඒ පියවර ස්පර්ශය සමග බැඳෙනුද වෙන කිසිම සිතුවිල්ලකින් ඒට බාධා නොවෙනුද දුටු වෙමි. මෙසේ පියවර 7-8ක් ගමන් කරන විට කිසියම් දෙයකින් හිත පිට ගියත් ඉක්මනින් නැවත අරමුණ කරා එනු දකිමි. මෙය මටම අදහා වැටහෙන තෙක් ඔබ වහන්සේ කොතෙක් සක්මනේ අගේ පැහැදිලි කළත් මම එය එය මට එය ගෝචර වූයේ නැත. සක්මනෙන් පසු පර්යංකයට ගිය විට ඒ එකලස ඒ එලෙසම ලැබෙන්නේ නැත. මෙලෙස ආනාපානය හා සක්මන් භාවනාවේ යෙදෙන මගේ දෛනික කටයුතුද ඒ අයුරින් සකසුරුවම් වන බවට හොඳින් වැටහේ. මෙය සතිය පිහිටීම හා සම්බන්ධව සිදුවෙතයි විශ්වාස කරමි. ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේ සුවපත් වේවා. වෙත්වා. එතකොට අර මේක හරිනම් සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් නම් ඒ නීරසකමාවට නැගිටින්නේ නැතුව නීරසකම් භවනා අරමුණක් කරගන්න. ලෑස්තිලා යන්න. එතකොට තේරෙන පටන් ගන්නවා මේ නීරසකම තිබුණට නීරසකම තියෙද්දි ආනාපානේ තියෙනවා. ඒකට කියනවා ආනාපානේ හීන අවස්ථාව කියලා. මෙතෙක් කල් ඒක දැකලා නැහැ. හීන වෙනකොට නැගිටලා ගිහිල්ලා. ප්‍රණීත අවස්ථාව විතරයි දැකලා තියෙන්නේ. එතකන් ආනාපානේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒකට නීරසකම තුල ඒත් ආනාපානේ තියෙනවා. අන්න ඒ කවදා හෝ නීරසකම අපේක්ෂා කරන ගියොත් කම්මැලිකම නීරසකම තියෙද්දි තානාපානේ බලන්න පටන් ගත්තොත් අර මෙතෙක් නොදැක්ක පැතිකඩ රාශියක් වැදගත් පැතිකඩ කීපයක් යෝගාවචර දැනගන්න පුළුවන් වෙනවා. එතකොට තමයි කියන්න පුළුවන් ඉන්නේ මම ආනපන සතිය වඩනවා කියලා. නැත්තම් එනේන කැමැතිව විතර බලනවා අකමැතිව අතාරින්න ගියොත් අපිට සම්පූර්ණ ආහාර වේල් ලැබෙන්නේ ඒ ආහාර වේල් ලැබෙන්න නම් ඒ නීරසකම අරමුණු කරලා යන්න. නීරසකම අපේක්ෂා කරලා යන්න. නීරසකම ආවත් සටන පාව දෙන්නේ නැතුව ඒ தත්වයට දෙදී කවදා හෝ නීරසක මහරහ ආනපානෙ බලන්න ගියොත් ඒක ලොකු බිම්මක් වෙයි. අවසරයි ස්වාමින් වහන්සේ මගේ මූලික අමටහන පිම්බීම හා හැකිලීමයි. පර්යංකයට වාඩි වෙලා හිතලා හුස්ම දෙක තුනක් ගන්නෙමි. උදරයට හිත යොමු කරගෙන ඉන්නා විට උදරය පිම්බී ඉහළට තල්ලු කරනවා හා සමානයි. හැකිලෙන විට උදරය උදරය පහතට වැටෙනවා. ඒ දෙස විනාඩි 5ක් 10ක් පමණ බලන විට හුස්ම තුනී වී යනවා. නමුත් ඡායාවක් පමණක් දැනෙනවා. ඒ දෙස පැය භාගයක් පමණ බලා ඉන්න විට නැවතත් මූලික කර්මස්ථානය දැනෙනවා. නැවතත් පෙර පරිදිම සිදු වෙනවා. මේ මාර්ගය හරිදයි මට කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේ උතුම් ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. මේ විදිහට ඇත්තට දිගට කරගෙන ගියොත් දෙවන්නේගේ සාතික කිරීමක් නැතුව Tamanට විශ්වාසය ඇති වෙනවා. දැන් තියෙන්නේ අර විශ්වාසයේමදි, සද්ධාවමදි. ඒ නිසා තව කෙනෙක්ගෙන් සාතික කිරීමක් යෝජනා ඉදිරි කිරීමක් අපේක්ෂා කරනවා. ඒ වෙලාවට තින් ධෛර්ය දෙන්න ඕනේ. නමුත් මතක තියාගන්න ඕනේ මේක දිගට කරගෙන යනකොට ඒ කායිකවත් උදව් ආධාර නැතුව තමන්ම භාවනා කරලා තමන්ටම ප්‍රත්‍යක්ෂණ වෙන්න පටන් ගන්නවා. ඒකට ආසන්න කරලා තියෙන නිසා උනන්දුවෙන් ඉදිරියට යන්න. අවසරයි ස්වාමින් වහන්ස කලක පටන් අවුරුදු 11 12 කලක සිට මට හුස්ම දැකීමේ අපහසුතාවයක් ඇත. හුස්මට හිත යොමු කිරීමේදී හුස්ම වාර කීපයකින් පසු කම්පන ස්වභාවයක් ප්‍රකට වේ. ශරීරයේ හුස්ම වාර කීපයකින් පසු ශරීරයේ අධික කම්පන ස්වභාවයක් ප්‍රකට වේ. ඇඟේ තදවන ස්වභාවයක් ඇති වේ. එය වඩාත් තදින් බෙල්ල කට හිස පිටුපස හිස මුදුන ප්‍රදේශයේ ප්‍රකට වේ. සමහර අවස්ථාවල හිස පිටුපස පීඩනය වැඩි වී හිස තදින් දෙපැසට වැනේ. මෙහි හිත පවත්වා ගැනීම පහසුය. කයට අපහසුය. කයේ ලිහිල් භාවයක් නැත. හුස්ම බැලීම වෙහෙසකරය. බොහෝ විට කයේ අපහසුතාවයට හිත පැවැත්වීමට පෙළඹේ. ඔබ වහන්සේගෙන් මෙයට අවවාදයක් ලැබේවා. මේකත් අර ඉස්සල උපමා විදිහට ගත්තොත් ගැඹුරු නොගැඹුරු මොහොත බැලුවොත් ආස්වාද ප්‍රසවාසය පේනවා. ටිකක් ඇතුළට ගියොත් පේන්නේ ආස්වාද ප්‍රසවාසයමයි හැබැයි කම්පට චංචල වශයෙන් පේන්නේ. අර වගේ මේ ආස්වාද මේ ප්‍රසවාසය කියලා විෂද භාවයක් නැහැ වෙන්කොට දැනගන්න බෑ. එතෙන් යනකොට එන මේ කම්පන කම්පණ වෙන්නේ මේ එපා වෙන ගතිය, නීරස වෙන ගතිය දැනගෙන ගියා නම් ඔක එච්චර ප්‍රශ්නයක් නෑ. එනිසා මතක තියාගන්න මේ ආනාපානෙමයි ඇතුලෙන් බලනකොට ඇතුලට ඇතුලට යනකොට ඒක විපරිණාම වෙනවා. කම්පන චංචල බවටපත් වෙනවා. හරියට බින්දෙන රැල්ල නොබින්දෙන මැද රැල්ල වගේ වතුර ගැඹුරු වෙනකොටපත් වෙනවා. ඒක අපේක්ෂා කරගෙන යන්න. එතකොට මේක බාධාවක් නෙමෙයි. මේක ඇත්තටම භාවනා ඉදිරි ගමනට සාධකයක් බවටපත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙවැනි උතුම් සති භාවනා වැඩසටහන් මෙහෙයවීමෙන් අපගේ අධ්‍යාත්මික දැනුම වැඩි කර ගැනීමටත් නොදද්දේ අවබෝධ කර ගැනීමටත් සැක ඇති තැන් දුරු කර ගැනීමටත් මෙම මෙය මට මහඟු උපකාරයක් වුනේමි. එයට උපකාරී වූ ඔබ වහන්සේටත් ඒ සඳහා උදව් උපකාර වූ සියලු දෙනාටමත් මගේ හෘදයාංගම ආශිර්වාදය පුද කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේ යෙදෙමින් පළමු දින තරම් අපහසුාවක් අපහසුතාවයක් නොමැතිව එය කරගෙන යාමට හැකිවිය. කයට සැහැල්ලු තත්වයක් දැනුනිමි. භාවනා කිරීම සඳහා පර්යංකය මත වාඩි වී වාඩි විය. සක්මනේදී කයට දැනුණ දේ ටිකක් මෙනෙහි කෙරුවෙමි. කයට දැනුණ දේ වරහන් ඇතුලේ පාදවල බරගතිය, ගැටෙන ගතිය, එය නොදැනෙන ගතිය මෙනෙහි කරමින් පර්යංකේ ආනාපාන සතිය වැඩුවෙමි. සිත විසිරී නොතිබුනි. දැස් පියා හුස්ම රැල්ල ඇතුළු වෙන පිට වෙන ගැටෙන හැප්පෙන තැන් නිරීක්ෂණය කෙරුවෙමි. ටික වේලාවක ටික වේලාවක් යෙදෙමින් සිටින විට ඇස මතු පිටින් ආලෝක සංඥාවක් පහළ විය. බඹර චක්‍රයක් කැරකී කරකැවි නැති වී ඇති වී යන්නට විය. එය එසේ පැවතුනද ආනාපාන සතිය තුලම සිත පිහිටුවා ගතිමි. කය සැහැල්ලු බව වටහා කය සැහැල්ලු බව හා නොදැනී නොදැනී යන ගතිය ඇතිවීම නිසා කමහටහන තුල සිටීමට අපහසුාවක් නොවිය. නැවත පර්යංකය නැගිට සක්මනේ යෙදුණෙමි. පෙරට වඩා කයේ බරගතිය පාද සෙලවීමට අපහසුතාවය දැනුනි. ඒත් වීරියගෙන සක්මනේම යෙදුණෙමි. විටක පාද උසවා තැබීමට අපහසුතාවය වැඩි විය. මම ටිකක් හිටගෙන ඒ ගැන මෙනෙහි කර කෙරුවෙමි. නැවත වීරියගෙන සක්මනේ යෙදුණෙමි. මෙය දැන් මට භාවනාවේදී සිදුවෙන දෙයකි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි. නේද මේක දිගට කරගෙන යන්න ඔය තියෙන උනන්දු හොඳයි. දිගට කරගෙන කරගෙන යනකොට ඔය වගේ විවිධ විවිධ පැතිකඩ වෙනස් වීම විපරිණාම පේන්න පටන් ගන්නවා මේ අහවල් දේ කියලා අපේක්ෂා කරන්න එපා මොකක්වත් එන ඕන දෙයක් පාර ගන්න යන්න. එතකොට භාවනා ප්‍රගතිය බොහෝමත්ම ප්‍රසිද්ධයි බොහෝ වේගයි. අරක ඕනේ මේක ඕනේ කියලා මේක එපා කිව්වොත් තමයි භාවනා කැඩෙන්නේ. ওই මට්ටමට ගියාට පස්සේ වෙන ඕනම දෙයකට ලෑස්තිලා යන්න. එතකොට හිත පුදුම විදිහට පෞරුෂත්වයක් වැඩෙන්න පටන් ගන්නවා. සම්මා සම්බුදු සරණයි. අතිගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් පිළිපදමින් අවුරුද්දක පමණ කාලයක සිට භාවනාව කරන අයෙක්මි. ඊයේ දිනයේදී ඔබ වහන්සේගේ දේශනාවලට සමන් දීමෙන් පසු මාගේ පර්යංක භාවනාවේදී නිරීක්ෂණය කරන ලද බාහිර අරමුණක් පිළිබඳව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මෙය නිතර නිතර සිදුවන බැවින්ද උපදේශයක් පතමි. ඇස්පියාගෙන පර්යංක භාවනාවේ සිටින ඉරියව්වට ඇස්පියාගෙන පර්යංක භාවනාවේ සිටින ඉරියව්වට මෙනෙහි කරමින් සතිය පවත්වමි. අරමුණක් නැති අවස්ථාව අත්දකින අතර එයට සතිය පවත්වමින් සිටින විට නැවත බාහිර අරමුණකට සිත ගොස් ඇති බව නිරීක්ෂණය කරමි. නමුත් එම අරමුණේ මා සිටින්නේ ඇස් ඇරගෙන එම වැඩේ යෙදෙන ආකාරයෙනි. එසේම මා පර්යංකේ සිටින බවට හැඟී හැඟිච්ච ලාවට ඇති සතියකුත් ඇති බවද දැනේ. එවිට මේ කොහෙද ඇවිත් ඉන්නේ? වහාම පර්යංකයට යන්න. යනුවෙන් හැඟී නැවත පූර්ණ සතියට පැමිණේ. මෙය නැවතත් සිදුවේ. සමහර වෙලාවල් වලට නැවත පර්යංකයට යන්න ඉන්න තැන හොයා ගන්නද වෙහෙස වේ. මෙසේ ඇස පියාගෙන දකින ඇස් ඇරගත් ආකාරයෙන් දකින අරමුණු පිළිබඳවත් මෙයට උපදේශයකුත් පතමි. ඔබ වහන්සේට මේ භවයේදීම පරිපූර්ණ වශයෙන්ම නිවන අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. යම් වෙලාවක අර අරමුණකට හිත ගිහිල්ලා නැත්නම් මේ කාමේසා කාම සංඥාව ප්‍රතිස්ථාපනය කරන්න ඉන්න ඉරියව් හෝ ආනාපානෙ හෝ වම දකුණට හිත ගියොත් ඒකට කියනවා රූප කර්මස්ථානයක් ආදාර කරන කාමේසා කාම සංඥා දුරු කරයි කිය. මේක ටික වෙලාවක් යනකොට මේ රූපේ රූප කර්ම රූප සංඥාවක ප්‍රතිස්ථාපනය වෙනවා. හීනයක් වගේ දෙයකින් එහෙම නැත්නම් බොඳ වෙච්ච දෙයකින් ප්‍රතිස්ථාපන වෙනවා ඊට පස්සේ ආයෙත් අරමුණට එනවා ආයෙ බොඳ වෙනවා ආයෙ අරමුණට එනවා ඒ කියන්නේ යෝගාවචරයේ අර රූපේ රූප සංඥාකෙන් ප්‍රතිස්ථාපන වෙනට විරුද්ධව කටයුතු කරනවා වෙන්නද ඒන හීනෙට අවදි වෙන්න එතකොට පේන ඇත් එක වාහන හිටියට ඇත් එක අරගෙන මොකක් කර දියා බලන එකේ කහ පාටයි හතරස් ආදි වශයෙන් හැඩතල පේන්න පටන් ගන්න මේක තන්නේ කර මනෝ විකාරයක් හැබැයි යෝගාවචරය ඒක දැකගත්ත ගමන් ලැජ්ජ කරන්නේ නැතුව මේ මේ මනසට ඕනනම් ඕන දෙයක් මවලා පෙන්වන්න පුළුවන්. සාමාන්‍ය හීනෙක වෙන දේ මේක ආඩ හීනෙක වගේ වෙනවා. එතකොට පිටිපස්සේ දන්නවා මේ භාවනා කරනවා කියලා. ඔන්න විදිහට මේ රූප රාමු දෙකක් විතර ඇවිල්ලා එක සැරේ එකිනෙක එකක් උඩ එකක් රීන්ෆෝස් වෙන්න පටන් ගන්නවා. එකක් කොහොමද ගැලපෙන්නේ නැති දේවල්. එතකොට පේනවා දැන් මනස දවල් නටන්න පටන් අරගෙන. මෙයා මේක තමයි අපි අසත්‍යයෙන් ඉන්නකොට කරන්නේ. අපි හිතගෙන හිටියට මොකද ඉන්නේ කොහෙද? මේක වෙන්න පටන් ගත්තාම කලබල වෙන්න එපා. ලෑස්තිලා යන්න මේ රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය කරන්න හදන්නේ රූපෙටම ආපහු එන්න ඕන කමක් නැහැ. රූපෙටම ආපහු එන්න හදනවා කියලා කියන්නේ ප්‍රතිපදා ආපහු ගන්න හදනවා. අප ගොරෝසු කෙලෙසෙක්ට ගන්න හදනවා. රූප සංඥාවට යන්න හරි එතකොට පේනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා කියන එක මනස පූර්වංගම කරනයි ධර්මයේ තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ මේ ඔක්කොම මනෝමයයි. කවදා හරි මේ රූප සංඥාවල තියෙන මනෝමය භාවය වශී කර ගන්න ඕනේ මේ රූප කියන්නේත් මනෝමය දෙයක් කියන තරම. ඒකල එතන ලබනකොට වෙනවා හුස්ම කියන්නේත් මනෝමය දෙයක්. ඒ හුස්ම ගැන තියෙන මේ කය කියලා කියන එකත් මනෝමය කයක්. ඉතින් මේක අල්ලගෙන තමයි අපි ඥානුවයි පිරිමයට ප්‍රේම කරනවා. කොට එකන උස වෙන්න හදනවා. මේ ඔක්කොම තියෙන්නේ මේ මනෝ විකාරයක් බව දන්නේ නැති නිසා හැබැයි බුදුජානනාංශේ පාව පිළිගන්නවා. රූප මට්ටමේ මේක අල්ලන්න බෑ. අල්ලන්න පුළුවන් යම් වෙලාවක රූපේ රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ නම් හොඳටම පේනවා මනෝ විකාරයක් කියලා. මනෝ පුබ්බංග බව. මනෝ සෙට්ට බව. මනෝමය බව. නමුත් ඒකට බයයි. එනිසා අපි ආයෙත් හිස දාලා ආයෙත් අත දාලා ආයෙත් ආනපානට හිත දාගන්න හදන්නේ අර දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩියි. නමුත් බුදුරජාණන් කියනවා දන්න යකා තුල නිවන නැහැ කියලා. කවදා හෝ මේ නොදන්න යකා යාලු කරගන්න වෙනවා. උගේ දත් ගන්න ගණන් කරන්න වෙනවා. ඒ නිසා එන්න අරින්න ඔය හොල්මන් ලෝකෙට සද්ධාව තියෙනවනම් සතිය තියෙනවනම් සීලය තියෙනවනම් බය වෙන්නේ නැතුව යන්න. ගරු ස්වාමින් වහන්සේ ලිඛිත ප්‍රශ්න එපමණයි හොඳයි අපේ වෙලාවත් කිට්ටු කරලා තියෙනවා. වෙන කාට හරි මොන හරි කියන දෙයක් තියෙනවා අපි ඒකට ඉවසමු නැත්නම් අපි සතිವಾರේ સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැයි එවන අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. තාය පැයකට පමණ කාලයකට පස්සේ සක්මනකට පස්සේ අපි මෙතන රැස් වෙනවා තුනට පරියංක භාවනා සඳහා ඒ සියලු දිනාටම තෙරුවන් සරණයි.